අවසරයි ගෞරවනීය ස්වාමීන් වහන්සේ මෑණිවරුනි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අදත් ප්‍රශ්න විචාරාත්මක අඩපිළිවෙකට ආරම්භය ලබා ගන්නයි බලාපොරොත්තු වෙන්නේ අපි පුරුදු පරිදි ලිඛිත ප්‍රශ්න වලින් සභා සැසිවාරය ආරම්භ කරමු ලිඛිත ප්‍රශ්න සභාගත කරන විදිහට අපි කරුණාවෙන් මතක් කරමු අවසරයි ස්වාමීන් වහන්සේ අද ප්‍රශ්න පහක් ලැබිලා තියෙනවා පළවෙනි ප්‍රශ්නය තෙරුවන් සරණයි. ගෞරවණීය කල්යාණ මිත්‍ර පිංවත් ස්වාමින් වහන්ස. ප්‍රකාශයක් කිරීමට පාද නමස්කාර කර අවසර පතමි. සතිය වේදනාව තුල වෙනස්කම් දකිමින් පැවැත්වීමට තවදුරටත් උත්සාහ කරමින් පවතී. වීරිය නිහඬතාවය සමසිත සතිය ශ්‍රද්ධාව සිත සතුටටපත් කර ගනිමින් ඉදිරියට යන බව වැටහෙයි. ඔබ වහන්සේගේ සූත්‍ර දේශනා තුලිනුත් මේ දිනවල පවත්වන්නා වූ දේශනාවලියනුත් මට හැකි පමණ කරුණු වටහා ගනිමින් නිහඬ ගමනක් සිහියෙන් යමි. මේ බව ಗುಣපූර්වකව ලියා සිහිපත් කර දන්වන වගයි. ත්වන් සරණයි. මේ සාදු කියලා ඊගා ප්‍රශ්නට. අවසරයි ස්වාමින් වහන්සේ. ස්වාමින් වහන්සේ දුන් අවවාද අනුශාසනා අනුව මම භාවනා කිරීමට පරයන්කේ වාඩි වුනිමි. පළමුව තෙරුවන් සමා කරගෙන තෙරුවනට ජීවිතය පූජා කළෙමි. පසුව හිස සිට පාදය දක්වා බලාගෙන ගියෙමි. පසුව අරහන් බුදු ගුණය විස්තර සහිතව මෙනෙහි කළා. අනිත් බුදු ගුණද මෙනෙහි කළා. පසුව ආශ්වාස ප්‍රශ්වාසයේ බලාගෙන සිටින විට විනාඩි 10ක් පමණ සිටිය පසු ගොරෝසු බව නැති වී ආශ්වාස ප්‍රශ්වාසයේ තුනී වී ගියා. ඊට පසු ඒ ලෙසටම ගොඩක් වේලා ආශ්වාස ප්‍රශ්වාසය කරගෙන ගියා. මුළු ශරීරයටම සිසිලසක් දැනුණා. සිහියෙන් ආශ්වාස ප්‍රශ්වාසය බලමින් ඊටමත් සතුටින් සිතන විට දිග හුස්මක් ආවා. ඊට පසුව ආශ්වාස ප්‍රශ්වාසය කරගෙන ගියා. පසුව පර්යංකයෙන් නැගිටීමට වත් කැමැති නැතුව සිටියා. විනාඩි 10ක් පමණ සිට පර්යාංකයෙන් නැගිට්ටා. මේ ගැන පහදා දෙන ලෙස කාරුණිකව ඉල්ලමි. ඔබ වහන්සේට මේ අත්භවයේම නිර්වාණය අවබෝධ වේවා. සාදු සාදු. තයි ඒකේ පහදන්න කියලා විශේෂ මේ ගැටළු ස්ථානයක් පෙන්නේ නැහැ. මේ වගේ භාවනාවේදී කලෙදි වෙච්ච වෙලාවක් ආවනම් එහෙම නැත්නම් අකුලක රිංගාගෙන ඉඳලා එළියට ආවගේ ආවනම් කොහොමඩක්වත් ධෛර්යය ඇති වෙනවා, වීරිය ඇති වෙනවා, සතියක් ඇති වෙනවා. ඒක ඉතින් දිගට ඒ ඇති වෙච්ච වාසිදායක අවස්ථාවේ දිගට යන්නේක තමයි තියෙන්නේ. ඉන් එහාට එච්චර මේ වගේ වෙලාවල ඔක පහුරු ගන්න යන්න හොඳ ඔය විදිහට වැඩෙන්න දෙන එක තමයි කරන්න ඕන. දේරුවන් සරණයි. ගරු ස්වාමින් වහන්සේ. සක්මන් භාවනාව. ඊයේ දිනේ වන විට සක්මන් භාවනාව මනා සතියෙන් මුළු කාලය පුරාම වාගේ සිදු කිරීමේ හැකියාව ලැබී තිබිනේ. ඉක්මනින්ම පාදයේ චලනයන් වෙත හෝ දැනෙන ස්පර්ශයන් වෙත හෝ ඒ දෙකම වෙත මනාව සතිය යොමු කළ හැක. ඉඳ හිට සිත පිට ගියද එයද සතිමත්ව බැලීමට හැකියාව ලැබී තිබිනේ. පර්යංක භාවනාව මේ වන විට බොහෝ පර්යංකවලදී හොඳින් සතිමත්ව ආශ්වාස ප්‍රශ්වාසය දිගු වේලාවක් සිදු කළ හැකිය. එවිට එම සාර්ථක පරයන්කවලදී මුල සිටම ඇතුළු වන පිටවන වාත ධාරා සිසිල් හා නැවුම් බවකින් යුතුව දැනිනි. සිරුරටද එම හැඟුම් ලැබිනි. ආනාපානයේ සියුම්ම වන අවස්ථා කීපවරක් ඊයේ දිනයේදී අත්දැකිය හැකි විය. සිත පිටතට ඇදී ගිය අවස්වත් අවස්ථාවලදී එය සතිමත්ත හොඳ වැටහීමකින් යුක්ත ඒවා විය. සතිය ප්‍රදානියා වී එය පාලනය කරන බවත් හැඟුණි. අද දිනයේදී ඊයේ දිනයට වඩා වැඩි කාලයක් සිත තැන්පත් වීමට ගත විය. ඇතැම් විට විනාඩි 20කටත් වඩා වැඩි විය. ඊයේ සාර්ථක බව සිහි කර වීරය කිරීමට සිදු විය. අවසානයේ සාර්ථක විය. එහෙත් අද දින පෙර දින මෙන් ෂණිකව සිත තැන්පත් වීම පරයන්කේදී සිදු නොයිනි. මේ පළවෙනි ප්‍රශ්නය මේ සඳහා උපදෙස් පතමි. දෙවැනි ප්‍රශ්නය එසේම පාදයේ ස්පර්ශ සංවේදන ස්වභාව සහ ආශ්වාස ප්‍රශ්වාස සුළඟේ විවිධත්වය නොබලා එම ක්‍රියාවන් සතිමත්ව කළ හැකිය. මතු විදර්ශනා දියුණුව සලකා එම ලක්ෂණ මෙනෙහි කිරීම වරහන් ඇතුලේ තියෙන විවිධත්වයේ පුහුණු වීම වඩා උචිතද ඔබ වහන්සේට නිදුක් නිරෝගී භාවය සහ නිර්වාණය පතමි සාදු සාදු ඔයසට දෙවෙනි තහදෙන ප්‍රශ්නේ අපි අතට සතිය ගන්නේ විවිධත්වය බලන තමයි විවිධත්වයේ පැත්ත කරලා තියලා සතිය ගන්න ඕන කමක් නැත්තේ නේද සතිය තමයි අපි එකට ගන්න මේ උපකරණේ ඒ උපකරණේ හරහා අනිත්‍යත්වයේ තමයි විවිධත්වය කියලා මෙතන අදහස් වෙන්නේ. එචා විවිධත්වෙ එnde end end end කුළු ගන්නවා, ගොජ දානවා. ඉතින් ඒකට සතිය කැඩන වගේ පේනවා. ඒ නමුත් සතිය කැඩලා නෙවෙයි වෙන්නේ මේ සතියේ ක්‍රියාකාරකමක්. ඒ නිසා දිගටම ඒ විවිධත්වය තමයි අපි විශේෂම විවස්සනාවේදී අගය කරන්නේ. හිත පිට ගිය වෙලාවල් වල නැවත හිත අරමුණට එන ගතිය පිට අනේකත් සතියින් ඉන්නවා කියලා මේක ලියලා තිනවා එන එකත් බලන්න ඒ වගේම මේ පළවෙනි ප්‍රශ්නේ මොකක්ද තිබුණේ ඔකේ? ඒකේ දෙකේ පළවෙනි එක වෙලා ගියයි කියලා පරියන්කයට ගිහිල්ලා සතුටුමත් වෙන්න නැත්තම් පමා තැම්පත් වෙන්න වෙලා ගියේ වුණාට ඊතර විශ්වාසයක් තියෙනවා වෙලා ගියත් කලින් වුණත් භවනා කෙරුවොත් මේ වගේ හිත කීකරු වෙන වෙලාවක් අරමුණ කීකරු වෙන වෙලාවක් එනවයි කියලා වෙලා ගියට කමක් නැහැ. මේ විශ්වාසය මතින් කරන කරන යනකොට සමහරලාට බොහොම ඉක්මනට ඉඳ ගන්නකොටම එනවා. සමහර ටික වෙලාවක් යනවා. ඒක නෙමෙයි ප්‍රශ්නේ. Tamange හිතට විශ්වාසයක් තියනවාද කියලා බලන්න වෙන්දා වගේ මේ කොච්චර කලබල වුණත් කුළුමිහරක කැලෙන් ගෙනලා බැඳ දවසේ කලබල වුණාට අන්තිමට වෙන්න තියෙන කීකරු මේක විතරයි. එනිසා ඒකට වෙලා ගියාය ඉක්මනට උනාය කියන එක නෙමෙයි ප්‍රශ්නේ. Tamante ආත්ම විශ්වාසය ඇති වෙනවා අන්න ඒක තමයි අපි ඉදිරි දුර ගමනකට උදව් වෙන්නේ. නිසා කාලේ එච්චර ගණන් ගන්න යන්න එපා. දිගට කරගෙන යන්න. මේ විදිහට තමයි මේ ප්‍රශ්න දෙකට උත්තර දෙන්න තියෙන්නේ. ඊළඟ ප්‍රශ්නය. අද දින සක්මන් භාවනාව කරන අවස්ථාවේ වේගයෙන් ගමන් කර ස්වාමින් වහන්සේ සඳහන් කළ පරිදි gediya pitin yannaakse කය සැහැල්ලු කර දෙපතුල් වලට සතිය යොමු කර ගමන් කළෙමි. නිරීක්ෂණ දෙපතුල් වලට ගැටෙන වැලිවල සිනිඳු රළු බව දැනුනි. වම දකුණද හොඳින් නිරීක්ෂණය කළ හැක. ගමනේ වේගයද වෙන දවස් වලට වඩා වැඩිය. ප්‍රශ්නය. වේගය අඩු කර සෙමින් ඉරියව් වරහන් තුල තියෙන ඔසවනවා ඉදිරියට ගෙනියනවා තබනවා යනුවෙන් බැලීමට අවශ්‍යද? නැත්නම් ইহත විස්තර කළ පරිදි වේගයෙන් සක්මන කළ හැකිද? මේ භවයේදීම ඔබ වහන්සේට පතන බෝධියකින් නිර්වාණය ලැබේවායි ප්‍රාර්ථනා කරමි. සාදු සාදු. ඒකට මේ දෙකම ආකාර සතිය ඇතුණාට පස්සේ ඒ සති විවිධ ආකාර පෙන්වන ඒ ආකාර අතර කිසිම වෙනසක් හොයන්න යන්නත් එපා. මේක නැති වෙලා අරක වේවා කියලා යොමු කරවන්නත් එපා. සියලුම ආකාරවලට මතුවෙන්න දෙන්න වේගෙන් ගමන් කරන්නත් ඕනේ ඔසෝන ආකාරය, යවන ආකාර, තබන ආකාර බලන්නත් ඕනේ. මතුවෙන මතුවෙන වෙලාවේ බලනවා මිස මේව හසුරවන්න යන්න එපා. හසුරවන්න ගියොත් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු සුන්වීම කියන පශ්චාත්තාපය තියෙනවා. සතිය පිහිටියට පස්සේ මේක සටහන් සහ ආකාර මාරු වෙනවා. ඒකෙදි එක එක තාරා තියෙනවා මේක හොඳයි මේක නරකයි කියන්නේ නැතුව කොයි ආකාරයටද ඒකට ආකාර පඤ්ඤාත්ති, సంతාන පඤ්ඤාත්ති කියලා කියනවා. ඒ ප්‍රඥප්ති හිතපු නැති පැත්තෙන් පෙන්වනවා. එන ඕනෙම සටහනකට එන ඕනෙම ආකාරයට සාදර වෙනවා මිසක් මං අරක කරන්නද මේකේ පාද මේක කරන්නද අරකේ පාද දාන්න එපා. මේ හැම එකකම මමයා තමයි ඉස්සර වෙන්න හදන්නේ. මාන්නේ තමයි ඉස්සර වෙන්න හදන්නේ. ඒකට ඊට උසන්න දෙන්න එපා. සත්‍යයට වැඩි කරගෙන යන්න හරි. ඒ ප්‍රශ්න කරුගෙම දෙවෙනි කොටසකුත් තියෙනවා තව ප්‍රශ්නයක්. ආනාපාන සති භාවනාවේදී උඩුකය දෙස බලා සිටීමේදී යටිකය නිශ්චල වන අතර ආශ්වාසයේ සීතල බව හා ප්‍රශ්වාසයේ උණුසුම් බව දැනේ. නිරීක්ෂණ. හුස්ම රැල්ල ක්‍රමයෙන් සංසිඳී නැති යන අතර නැත්තටම නැතිවන බවක්ද දැනේ. නමුත් ආශ්වාසයේ මුල ගැටෙන බවද ප්‍රශ්වාසයේ අගපමණක් නිරීක්ෂණය ඊතා පැහැදිලිය. තුනීවන ස්වરૂපයත් පැහැදිලිය. මේ සඳහා උපදේශයක් ඔබ වහන්සේගෙන් බලාපොරොත්තු වෙමි. ඔබ වහන්සේට මේ ආත්මයේදීම නිදුක් නිරෝගී භාවය සහ පතන බෝධියකින් නිර්වාණය අවබෝධ වේවායි පතමි. සාදු සාදු සාදු. කොහොම කියවන්න ඕනේ? එක වචනයක්වත් අයින් කරන්න. මේක කියන්නේ කොහොමද? එතකොට මේ ඒකෙත් අර ඉස්සල ප්‍රශ්නේ වගේ ආනපනේ පේන්න පටන් ගත්තට පස්සේ ඒ එන ඔක්කොම දේවල් දිහා බලාගෙන ඉන්නවා මිස මේ සතියේ ක්‍රියාවලියක් මෙතන තියෙන්නේ තෝරන්න නැතුව ඉන්න තාක්කල් භවනාවේ බාධාවක් නැහැ. හරක කරනවා මේක වළක්වනවා කියලා හිතින් තෝරන්න ගිය ගමන් මම අර කීප එක තමයි කියන්න දෙන පශ්චාත්තාපේනවා. ඒ නිසා ආනපනේ පේන්න පටන් අරගත්තා නේක ලොකු ජයග්‍රහණයක් කියලා හිතලා දිගට බලන්න එතකොට සුනී වෙනවා ආය නැති වෙනවා ආය මතු වෙනවා ආය තුනී වෙනවා ආය නැති වෙනවා ඉසලා හිතෙන මේ භාවනාව මම කරන දක්ෂකම නිසා ඉන්ද්‍රිය ධර්ම නිසා සිද්ධ වෙනවයි කියලා නෑ මේකේ යාගේ චාරයක් තියෙනවා ඒකට න්‍යායක් තියෙනවා යාගේ චිත්ත නියාමයක් අන්න ඒකට එන්න ඇරලා හරියට සක්මන් කරනකොට අනායාසයෙන් සක්මන්ට වෙන්න ඉඩ දෙනා වගේ එයාට ඇවිල්ලා යන හැටි පෙන්වන්න අරින්ද මේක හොඳයි මේක නරකයි කියෝත් විතරයි ඕක පැංගිරි වෙන්නේ ඇට්ටකුණා වෙන්නේ ගමන බාධා වෙන්නේ එන තාලෙට ඉඩ දෙන එක තමයි මෝරන්න මෝරන්න තලතුණා වෙන්න වෙන්න ඒක තමයි අපි තේරුම් ගත යුත්තේ තේරෙන්නේත් ඒකම තමයි අන්න එකට ලෑස්ති මනසකින් යන්න ගෞරවනීය ස්වාමින් වහන්සේ පහත සඳහන් සිද්ධීන් වාර්තා කරමි ඒ අනුව යා යුතු මඟ පහදා දෙනමෙන් ගෞරවයෙන් ඉල්ලා සිටිමි 1. උදේ 5ත් 6ත් අතර පරයන්ක වලදී මෙහිදී විනාඩි දෙක තුනකින් හිත හුස්ම රැල්ලට යොමු විය. ඇතුල් වන බව, පිටවන බව, මෙහි දැනෙන ධාතුමය වෙනස්කම් ආදිය ඉක්මනින් පෙනුනි. ක්‍රමයෙන් සිරුර නොදැනී ගොස් මේ ක්‍රියාවලිය පමණක් පෙනුනි. සැහැල්ලු සුවයක් දැනුනි. කලාතුරකින් දෙවරක් ආලෝකමත් නිශ්ශබ්දතාවයක සිත දිගටම විනාඩි 20ක් පමණ රැඳුනි. සැහැල්ලු සුවයක් සුවයෙන් සිත එළියට ගිය විට ඇසෙන ශබ්ද, එන සිතුවිලි ආදිය බිඳි බිඳි යන හැටිද පෙනුනි. තවද මෙතෙක් සිදු නොවූ දෙයක්ද විය. දෙවතාවක්ම සතිමත්ව සිටින විට නිදි කිරණ බව වැටහුණි. හිස පහතට කඩා වැටෙන සමගම එය සිදුවන බව දැනි අවදි වුනි. දෙක සක්මන. පළමුව ඇවිදීමට සිත ඇති කර එය සිදු කිරීමට ඇති වුණු පාද චලනය හොඳින් පෙනුනි. මෙහිදී යටිපතුල් වල වැලි කැට ආදී හැපුණු විගස ඒවා දැනීමද හඳුනා ගැනීමද ඉන් ඇති වුණු වින්දනයද චේතනාද එතන එතන දැනී ඒ ෂණයෙන්ම නැතිවන හැටිද හොඳින් වැටහුණි. ක්‍රමයෙන් පාද ශරීර නොපෙනෙන්නට විය. ඒ වෙනුවට එතන එතන හටගෙන බිඳී යන අංශුමය ක්‍රියාවලියක් හා ඒ සමගම එලෙසම සිදුවන නාම ක්‍රියාවලියක් පෙනෙන්නට විය. මෙම ක්‍රියාවලි අතරට කෙලෙස් පනින සැටිත් බොහෝ විට පෙනුනි. සමහර විට කෙලෙස් ජයගත් පසුවය එය වැටහුණේ. මේ කෙලෙස් සමග මාර යුද්ධයකට නිරන්තරයෙන් සූදානම් විය යුතු ලෙස වැටහි. මින් මත්තට ජීවිතයටම අනවශ්‍ය අදාළ නැති සිද්ධීන් පිළිබඳ විමසීමටවත් ඉඩ නැති බව බවත් සම්මුතිය පැත්තෙන් මෙන්ම භාවනාමය පැත්තෙන්ද බැලූ කල පෙනේ. මෙය මහා නීරස දිවියකට මං පාදනමුත් පෙර තිබූ සරල සැහැල්ලු දිවියට යලි කවදාවත් යන්නට නොහැකි බවද වැටහුණි. මට දැනෙන්නේ මා තැනක හිරවි ඇති ලෙසය. ආපසු යෑමට කොහෙත්ම බැරිය. ඉදිරියට යන්නේ කෙසේද? ඒකේ දෙවෙනි කොටසක් තියෙනවා මම පස්සේ කියන්නම්. ඒකේ මම කියන එක හිර වෙච්ච එකක්ම තමයි. මමයා කියන එක ගොඩ ගන්න බෑ. ගොඩ ගන්නකොට මමයා තින්න බෑ. නිසා ඉදිරියක් ඕනෙත් නෑ, පසට ඕනෙත් නෑ. මමයා කියන්නේ කෙලේශයක් කියලා. දැන් මෙයා පේනවා දැන්. එච්චරයි තියෙන කරදරේ. මෙයා කරන ක්‍රියාකාරකම් පේනවා. ඒකේ සූද හොද කරලා ගන්න දෙයක් නෑ. අසුචි අරගෙන ඔක මිරිකන්න එපා මැණික්තිය කියලා. අසුචි අසුචිමයි. මේක හොදලා කොයි වෙලාවකරි මැණිකක් හම්බෙයි, මිනික මුතු මුතු ඇටයක් හම්බෙයි කියලා පොඩි කර කර ඉන්න එපා අසුචි. ඕකේ නෑ මමයාගේ ගන්න දෙයක් නෑ. අර මේ පේන තැන් තමයි නිින්ද යනවා. සතියින් ඉන්නකොට පේනවා බෙල්ල කඩා වැටෙනවා. දවසක් එයි සතියමුත් ඉන්න බෙල්ලත් කඩා වැටෙනවා ගණන් ගන්නෙත් නැහැ. දැන් නම් බෙල්ල කඩා වැටි දැනගත්ත ගමන් උස්සන්න හිතනවනේ මේ සෙනක මැද ඉන්නේ ලැජ්ජයි කවදා හරි එයි සතියෙන් ඉන්නේ බෙල්ලත් කඩා වැටෙනවා ඒකත් ගාණක් නැහැ. දැන් මේ කෙලෙසියක් ඇවිල්ලා තියෙන්නේ ඉතින් මම එන්න කියලා නෙමෙයිනේ. මට සතිය තියෙනවා ඒ කෙලේශයක් ආවට නොපැකිලා ඉන්න පුළුවන් ගතියක් එනවා. නොසැලී ඉන්න පුළුවන් ගතියක්. එහෙම නැත්නම් කම්පා වෙන්නේ නැති ගතියක්. මේක සදාචාරවාදී හිතන්නේ අනිවාර්යම කම්පා විය යුතුයි අනිවාර්යම එකට පිළියම් කළ යුතුයි කියනම සතිය මෙහෙරුවට පස්සේ තේනවා ඕවට කලබල වෙන්න කියලා තමයි මේ අනුන්ගේ අල්ලපු ගෙදර හම් වෙන්න ළමයින්ට උප්පැන්න සාතික අපි ලියන්න පටන් ගන්නවා. අල්ලපු ගෙදර මනසට උප්පැන්න ළමයි හම්බුනට අපි උප්පැන්න සාතික ලියන්න යන්න ඕන කමක් නැහැ. ඒක නිසා ඒවටත් කලබල නොවී ඉන්න තැන ගියොත් ඔන්න මම යටි ඉන්න බැරුව යනවා. මම මෙයා ඉන්නේ මේ අහකනේ වලට පශ්චාත්තාප වෙන්න තමයි. ඒ නිසා ඌට යන්න හරි. ඒ හිර වෙලාවයි තියෙන්නේ කොහොමනක්වත් හිර වෙලා තියෙන්නේ. ඒක ගලවන්න බෑ. ඒ හිර වෙලා ඉන්න බව දැනගෙන අපි සතිය පවත්වන්න පුළුවන් හැටි බලන්න. කිසිම බාධාවක් නෑ. තව ප්‍රශ්නයක් ලියලා තියෙනවා. 19 වන දින කළ දේශනාව නැවත ඇසීමෙන් මෙසේ සිතුනි. 1 සෑම දිනම කළ භාවනාව ආවර්ජණය කර එහි වටිනාකම අගයන්න. දෙක භාවනා අරමුණක පූර්ණ ලෙස සිටින විට එම ෂණය අතිපිරිසිදු නිකලස් එකක් බව නැවත නැවත සිහියට ගන්න. තුන නිදිමතට අවදි වී සිදුවන්නේ කුමක්දයි සොයන්න. මේ අදහස් හරිද? එය පහදා දෙනමෙන් ඊතා ගෞරවයෙන් ඉල්ලා සිටිමි. ඔබ වහන්සේට නිවන් සුව පතමි. සාදු සාදු. ඔව්වා ගෙදර ගිහිල්ලා කිව්වට පස්සේ ගෙදර මිනිස්සු වලම් මුට්ටි ඔළුවේ නමනවා. නිදි මතට අවදි වෙන්න කියනවා. ගෙදර මිනිස්සු දන්නවා ඉතින් වයර් මාරු වෙලා කියලා දැන්. භාවනා කරන්න ගිහලා ඔළුව නරක් කළා තමයි කියා. ඒ දිලිය තුනම කියවන්නේ ඒක විදිය තුනක් ලියලා තියෙනවා. මේ හැටි වල හැටි හොඳයි. මොනවා ලියලා තියෙන්නේ? ආයෙත් භාවනා කරන තියෙන අති පිසුදු අවස්ථාවක් කියලා හිතන්නේ කියලා ඉතින් ගෙදර කට්ටිය දන්නා මොකද කියලා කිලින්ම තනීප කරන්න බැරි පිසු හොඳ එක හදානවිලා තියෙන කියලා. පළවෙනි එළිය තියෙනවා. පළවෙනි එක සෑම දිනම කළ භාවනාව ආවර්ජනය කර එහි වටිනාකම අගයන්න. ඌ කියන්න විතරක් එපා. කෙරුවට නම් කමක් නැහැ. කෙරුවට ඇති දෝෂයක් නැහැ. හැබැයි මේක කාටරි ඇඟිච්ච දවසේ වෙඩ ඉවරයි කියලා හිතාගන්න. මේවා නෙමෙයි අපිට පොත්පත්වල උගන්වන්නේ. මේවා නෙමෙයි සමාජ ධර්ම කියන්නේ. මේවා නෙමෙයි සම්මුතිය කියන්නේ. ඒ නිසා මම තේරුණාට පස්සේ අපි අපි කතා කරන්නමත් ඕනේ. නමුත් මේවා මේ පිස්සු පියහටොත් එක්ක කතා කරන්න කියලා තමයි මේ භාවනා කරන කට්ටිය ගෙදර ඉන්න මිනිස්සුන්ගේ ඔළුව ක්‍රේල් කරනවා. ඒ මිනිස්සුකෝ ගහලා එළවන එක්කෝ පිස්සංගොටට ගිහලා දාන. දැන් මේ දවස් 10 ජොලියේ ඉන්නවා කට්ටිය ගෙදර දැන්. කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔය hina වෙන්නේ. ඒ මිනිස්සු මට පුද්ගලිකව ටෙලිෆෝන් කරලා කියනවා අනේ අන්ත දවස් 15ක් ගෙනියන්න මේ රිට්‍රීට් එක. මෙතන 90 වෙනකොට 100ක් ගන්න අපේ ඇත්තම්මත් අරගෙන අපේ නැන්දමත් අරගෙන කියලා මට කොච්චරක් අතිසුදි කළා. යන දවසේ ඒගොල්ලෝ බොහොම පශ්චාත්තාපයටපත් වෙනවා නේ මීට පස්සේ හොල්මන් ගෙදර ඇවිල්ලා දැන් ඉතින් අංජබජල් තමයි. ඉතින් මෙව්වා කියනවනේ ගිහිල්ලා මම නින්දට අවදි වුණා. ඉත අත්ති පිරිසුදුතාවයටපත් වුණා. ඉතින් ගෙදර ඉන්න කට්ටියට තේරෙනවා හරි හොඳටම අර පිස්සු හොඳ එක තමයි ඇවිල්ලා තියෙන්නේ කියලා. තෝල් කැට hina වෙන්න ඇතියන්නේ නැහැ. භාවනා අරමුණක පූර්ණ ලෙස සිටින විට එම ෂණය අති පිරිසිදු නිකලස් එකක් බව නැවත නැවත සිහියට ගන්න. ඒව තිබ ඔය ටික කිව්වම ඇති ඉතින්. ඔය එකක් කිව්වම ඇති. ගෙදරින් මිෂන් හොදට තේරෙනවා ටක් ගන්නකොට වයර් දැන් හොඳට හරි වැඩේ හරි කියලා තේරෙනවා. ඉතින් ඊට පස්සේ කියනවා සාන්ත මේ රිට්‍රීට් ඔය දවස් 10ව කරන්න එපා 15ව කරන්න. එතකොට හරි ලේසි ගෙදර ඉන්න කට්ටිය. තුන්වෙනි එක. හරි හරි ඒක හරි තුනම කියලා ඉවරයි. අන්තිම එක වார்த்தාවක් තියෙන්නේ අති ගෞරවනීය ස්වාමින් වහන්ස ඔබ වහන්සේ පෙර දින වදාළසේම මගේ ව්‍යායාමේ අත්දැකීම අනෙත් අයටද පහසුවක් වේවි නිසා මෙසේ ලියන්නට සිතමි. දින කීපයක්ම ඒකාකාරී ඉඳුරන් පැවැත්වීම නිසා දැන් අතපය දන හිසා කොන්ද වේදනා දෙන බවක් එදිනෙදා දැනේ. එහෙත් අප්‍රමාණ වීරිය හිතේ වඩාගත යුතු බව දනිමි. ආසනයේ හිඳගෙන හිත එකඟ වීමට ඉඩ හලෙමි. වේදනා ගෙන දේ. එවිට මා මෙසේ මෙනෙහි කළෙමි. වේදනා ඇත්තේ ශරීරයේය. ශරීරයේ වේදනා හිතට නොදැනේ. හිතට අල්ලාගත යුත්තේ නාසයෙන් ඇතුළට හුස්ම සංඥාවයි. එය ඊතා සැහැල්ලුය. ඇතුළට පැමිණෙන සුලන් ධාරාව ඊතා පිරිසිදුය. එම සුලං ඉහළ අහසේ සිට පැමිණේ. නිස්සරණ වනයේ නික්ලේශී ඔබ වහන්සේලා පිසහමායන මේ සුලං රැල්ල මගේ ශරීරය සිතට ඊතා සනීපයි. ඊතාම සැහැල්ලුයි, පැහැදිලි එසේම දැනිනි, එසේ විඳගත්ෙමි. එම මුළු හෝරාවම එම සැහැල්ලුවෙන් සිතට සිතම පුරවාගෙන සිටියමි. පිටවන හුස්ම බරය. එම හුස්ම අපහසුවෙන් නාසයෙන් පහළට ඇදී යන මා දැක්කෙමි. ශරීරය පිළිබඳ වේදනා දැනෙන්නේම නැත. ලෝභ සිතින් ලෝභ සිතින් ආසනයෙන් නැගිටින විට දනහිස කොන්ද ඊතා වේදනා සහිත බව දැනුනි. ස්වාමීනි මා දැන් එක බියකින් වෙලේ. ඇතෙකු මා පෑගුවත් මමත් නැත. එහෙත් මා තුල මානය හා උද්දච්ච කුක්කුච්චය විනාශ කර දමා විදයි බියක් දැනේ. එය යටපත් කර ගැනීමට ඊතා අපහසුයි. මානය කෙනෙකු සම්පූර්ණයෙන් විනාශ කර දමන බව දනිමි. මේ බිය නිසාම මට විටක හිස එසවීමට පවා නොසිතේ. ඔබ වහන්සේට බුදු බවම පතමි. අනුශාසනා කරන සේක්වා. සාදු. මේකේ තියෙන විදිහට අර කෙලස් ඇවිල්ලා ක්‍රියාකාරකම් කරනකොට බය වෙන ගතියක් තියෙන. එහෙම නොත් ඉතිං කරන්න බෑ. ඒ කියන්නේ යකා එලවන්න මන්ත්‍රේ මතුනකොට කපුව පරලවුනොත් ඉතින් මන්ත්‍රේ හරි. ඉතින් ඒකට මේ කොට්ටුර දුවන්න පටන් ගත්තොත් බෑ. ඉතින් මන්ත්‍රේ මතුනකොට පරල වෙනවා තමයි. ඉතින් වගේ ඒ වගේ වේදනාව එනවා. ඒ වේදනාව එනකොට පුළුවන් තරම් බලන්න වේදනාව දිහා. අතකොට ඉන්නකොට තියෙනවා මේ මාන්නේ කියන එක වැඩ කරන්න හැටි. නිටතරම වැඩය. ඒකට බය වෙලා කරන්න දෙයක් නැහැ. මෙතෙක් නොදැන ඉන්න එක හොඳයි කියලා හිතන දේනවා. භාවනා කරපුවාම ලෙඩේ මතුවෙනවා. ඒකෙම ආසාව මතුවෙනවා. ඉතින් මේ මතුවනාට පස්සේ දුවල කොහෙද කරන්නේ? ඉතින් එහෙමනම් කරන්න තියෙන්නේ වහ කණ එක තමයි. කෝච්චියට බෙල්ල තියන්න වෙනවා. මේ කංගේ මොලේ පණින්න වෙනවා. නිසා අපි මේ ලෙඩේට වැඩි රෝග ලක්ෂණ වලට බයයි. රෝග ලක්ෂණ දන්නේ නැතුව වේද ලෙඩේ දන්නේ නැතුව කොහොම වේදකම් කරන්නේ. ඉතින් ඒව මතුවෙන්න තමයි මේ අපි මේ වගේ තොවිල් නටලා මතු කරලා ගන්න ඒව. මතු කරගත්තාම සතුට වෙන්නේ මේ භාවනා හරි. සතිය හරි. ඉන්ද්‍ර ප්‍රණීත වෙනවා ප්‍රණීත වෙනවා පේනවා. ඉතින් ඒකට බය වෙලා කෑ ගහලා දොලා කරන්නේ. ඒක ප්‍රතිකර්මයක් වෙන්නේ නැහැ. ඒ නිසා මේ නිකන් ඔය හිත සදාචාරවාදයක් එළියට දාගෙන නටන්න හැදුවට ඔය හැම දෙයකම කරන්නේ කාලසටහන කඩන්න හදන එක විතරයි. ඒ නිසා ඔක්කොම ඕන જાතිකෙන් බයිලා කියන කණ්ඩායමේ හිතට තමයි බලන්න කාලතරණ විදිහට වාඩි වෙන කාලතරණ දෙයක් සක්මන් කරන්න ඒ ටික කරගෙන කරන යනකොට ඕවට උත්තර බඳින්න ගිහිල්ලා නාස් වෙන වෙලාව නතර වෙනවා ඒ නිසා මේ වගේ තමන්ට රෝගේ අඳුර ගන්නකොට ලෙඩේ මතුවෙනකොට දුවන්න තරම් මේ කෙලෙස් වලට යට වෙන්න එපා අපි මේ කෙලෙස් එක්ක තමයි වරින් කියලා තමයි කතා කරලා තියෙන්නේ. මේ භාවනාදි කරන්නේ කෙලෙස් එන එක තමයි ඉන්න අරින්නේ. මොකාවත් බය වෙන්න එපා. ඒ නිසා එයි කියලා බය වෙන කටයුතු කෙරුවොත් එහෙම හරියට බඩේ ලියන්න හදනකොට එළියට යන වෙනකොට පොරොප්පයක් ගහන්න හදනවා. පොරොප්පයක් ගහුවොත් මොනවා වෙනවද? අද තියෙන ඔක්කොම ඒව තමයි තියෙන්නේ. බඩේ ලියනකොට මේ යන්න හදනකට යන්න දුන්නාම ඉවරනේ. ඒක ගහන පොරොප්ප ගන්න. එතන වමනේ කරන්න වෙනකොට එළියට දාන වෙනකොට කටරන ආයි ගිලින්න හදනවා. මේ තියෙන ඔක්කොම මේ සම්මත ලෝකෙත් නැහැනේ ඔක්කොම වමනේ ආවනම් එළියට දාන්න. සරව ආවනම් ඒක ඒ තුවාලෙ එළියට යන්න ආරින්න. පාචන යනවනම් යන්න ආරින්න. ඒකට පොරොප්ප ගහලා අරිනවා. එතකොට වෙන්නේ දෙලියට කියන්නේ අපස්මාරකය. ඔය මොන වේගයක් උනත් නැත කරුවා තපස්මාරල. ඒ නිසා එළියට එන එකේ යන්න ආරින්න මේ මේ මේ ශාලාවල් හදලා දෙන්න ඇති වෙන්න ගත කරන්න. ඇති වෙන්න වමනේ කරන්න. ඇති වෙන්න කෙලෙස් ඇදලා දාන්න එළියට මේ අපිරිසුදු වෙන්නේ නැහැ. කෙලෙස් ඇදලා දාන දාන සුද්ධ භූමියක් වඩටපත් වෙනවා. සර්වචන්සේ කෙලස් බිම දාපු තැන තමයි අපි ගිහිල්ලා ඔළුව බිම තියලා වඳින්නේ. ඒ එළියට ඇදලා දාන්නේ. මේ බය වෙලා දුවට ගත්තොත් එහෙම ඒ මන්ත්‍රේ මතුනකොට පාටල වෙනකොට මායම් වෙනකොට ඒකට බය වුණොත් ඉතින් තොইলකට තැහැක. ඒ නිසා එන්න අරින්න ඔයිට වැඩි එනවා නම් ඒ තරමට හොඳයි. එච්චරයි. ඉවරයි. ප්‍රශ්න ඉවරයි. අපි ලිඛිත ප්‍රශ්න ඉවරයි. ඒ නිසා කාට හරි තව ඉතුරුලා තියෙන වෙලාවේ සභාවට මතු කරන ප්‍රශ්න තියෙනවා නම් තමයි අපි සාකච්ඡා කරපු හරිය පිළිබඳව කාට හරි පිරිසුදු කර ගැනීම තියෙනවනම් ධර්ම සාකච්ඡාවක නාමයෙන් ඉදිරිපත් කරන්නයි කියලා මම ඉල්ලා හිටිනවා. සම්නසර දෙවෙනි තුන්වෙනි ප්‍රශ්නේ හුවේ මම දැන් මේ දැන් පරියන්කේදී මේ මුළු කාලෙම සතිමත්ව යන්න ඇවිදින්න පුළුවන්. මට ටිකක් ඇවිදගෙන අර යනකොට දැන් ඇවිදින කකුල තියෙන විදිය පේනවා හිතන්න නැති වුණාට පුළුවන්. ටිකක් ඇවිදගෙන ඊට පස්සේ ආයෙත් නැත්තම් හුස්ම ගන්නකොට පිට වෙන එක ඒක විතරක් තේරෙනවා. ඊට පස්සේ අර ටිකින් මතක් වෙනවා ඒකේ ලක්ෂණ බලන්න ඕන නේද කියලා. ඉතින් අර නෑ අවශ්‍ය නෑ. තමන්ට දන්නවනම් ඒ ලක්ෂණ බැලීම වතින් හෝ වේවා සක්මන දැන ගැනීම වතින් හෝ වේවා මොනවාරි එකකින් වෙනදාට වැඩිය සත්‍යමත් ගතියක් තියෙනවනම් සත්‍යමත් ගතිය වැඩි වෙන්න වැඩි වෙන්න මම ඉඳගෙන නෙවෙයි විදින බව දන්නවා කියන එකයි මම මෙතන සත්‍යමත් කියලා කියන්නේ. වැඩි වෙන්න කතර පස්සේ වර එක ඔය වගේ විස්තර පෙන්නවා. ඔසවන යවනත් අපනවා. වර එකේ පේනවා. නෑ gediye pitimma ඇවිදිනවා පේනවා. මේ දෙකම සමාන මුණක් දෙකක්. අරකට වැඩිය මේක හොඳයි මේකට වැඩිය අර කොහොඳයි කියලා කියන්න බෑ. හිතලා ගන්න අවශ්‍ය නැහැ. මොනම නෑ. ඒ කරන ඒක තමයි මම කියන්නේ. ඒ තමයි මාන්නේ කියන්නේ අපි බලනවා ඒක නොකර ඉන්නේ. සතියෙන් අපිට අවස්ථා වැඩි කරනවා ප්‍රස්තාවල් වැඩි කරනවා කලහකි විචල්ලි සාධක ගොඩක් කෙනක් දෙනවා කලබල වෙන්න එපා එයාටම කරගන්න කියන කැමැති එකක් ගන්න කියලා එතකොට මේ ගන්න එකේ කිසිම කෙලෙසයක් නැහැ අපි දැම්මොත් කෙලෙස් අපි අපි හිතලා දැම්මොත් තාම රුචියට ඉඩ තියෙනවා, මාන්නයට ඉඩ තියෙනවා, තෘෂ්ණාවට ඉඩ තියෙනවා. අපි තණ්හා මාන දිලට කරන්න ක්‍රියාත් කරන්නේ නැතුව දීලා ඉනවා. පිටේ දීලා කියන ඔබට ඕන විදිහට නඩපන්. භාවනා කරද්දී තව මයික් එක මෙහෙම තියාගන්න. මේ ඉස්සරහට තියාන කතා. භාවනා කරද්දී ස්වාමීන් වහන්සේ මේ සංඥා කිසිවක් දැනෙන්නේ නැතුව යනවා. ඊයේ දවල් ඔබ වහන්සේගේ අනුශාසනාවෙන් කියවුණු පරිදි කිසිම මේ සංඥාවක් දැනෙන්නේ. එන්නේ මයික් එකට නෙවෙයි කතා කරන්නේ. මගේ මොන දිහා බැලුවට මයික් එක දන්නේ නැහැ ඒක. මේන්න මේ ඇන්ගල් එකට තියාගන්න. මයික් එක මේ මේ කෝණයට තියාගන්න. ආන දැන් කතා කරමු. කිසිම සංඥාවක් දැනෙන්නේ නැහැ ස්වාමීන් වහන්සේ. සංඥාවක් නැති බව දන්නේ කොහොමද? දැනෙන්නේ නැහැ. නාසාත්‍රි බලාගෙන ඉන්නකොට සංඥා කියන්නේ ශබ්දයක් හරි නැති බව දන්නේ කොහොමද දැන් මට සංඥා තියෙනවා නම් දන්නවා කියලා මට මම පිළිගන්නවා සංඥාව නැති බවක් කොහොමද ප්‍රත්‍යක්ෂණය කරන්නේ කොහොමද දන්නේ හුඟක්ලා කිසිම දෙයක් නොදැනී තිබිලා ඊට පස්සේ ආශාස ප්‍රාශාසී දැනෙනවා සුලියක් වගේ එක එක තැන්වල දැනෙන්නේ එතකොට ආශාස ප්‍රාශාසී දැනීම අනුවද මේ ඉතිසලා සංඥාව නැති වෙලා කියලා දන්නේ නැත්නම් සංඥාව නැති වෙන වෙලාවේ සංඥාව නැති බව දන්නවද? සංඥා නැතිව ගොඩාක් වෙලා ඉන්නවා. එහෙම ඉඳලා නැවත ආශ්වාස ප්‍රශ්වාසයේ දැන් මේ මොන දියා බලවට ඇහෙන්නේ නැහැ. පිළිසෙට ඇහෙන්නේ නැහැ. මයික් එකට කතා කරා. හරි අමාරු වැඩක් මේ අපි දෙන්න කරන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේ ඒත් ඇහෙන්නේ නැහැ. Tamante ස්පීකර් එක ඇහෙන්න ඕනේ. මයික් එක ලං කරලා කියන්න. ආශ්වාස ප්‍රශ්වාසය දැනෙනවා. නෑ මගේ ප්‍රශ්නේ මෙච්චරයි. අපි ලේසියට කියනවා මට සංඥා නෑ කියලා. ඒතර සංඥා නැතුව දන්නේ මොකේද? දන්නා දන්නේ සංඥා තියෙන වෙලාවට තමයි. යම්කු කියන්නේ තේරෙන්නේ දැනෙන්නේ උත්සාහ කරමු. අපි උත්සාහ කරනකොට අහනින් ණයට තේරෙනවා. අපි සංඥා නෑ කියලා ප්‍රකාශ කරාට අපිට සංඥා නැති බව දන්නේ සංඥාව කවට පස්සේනේ. දැන් මෙතෙක් කළා තිබිලා නැහැ කියලා. සංඥා නැති බව සාපේක්ෂව කියන්න පුළුවන්. මේක නැත්තම් බලන්න ඕනේ සංඥා නැතිලා සංඥා නැති බව දැනගන්න පුළුවන් කියලා. කියන්නේ ශරීරයට කිසිවක්ම දැනෙන්නේ නැහැ. ඒ වෙලාවේ දන්නවද මට සංඥා නැහැ කියලා? ඒ හුඟක් වෙලා ඉන්නකොට තමයි දැනෙන්නේ. ඊට පස්සේ සංඥා ආවට පස්සේ තමයි දැනෙන්නේ මෙතෙක් කියලා සංඥාවල් තිබිලා නැහැ කියලා. ඒ නිසා සංඥා නැති බව දැන සංඥාවට සාපේක්ෂව තමයි. ඔව් කියන්නකෝ. ඉතින් මම හිතනවා මම මම ඒ වෙලාවට ඔබ වහන්සේගේ අනුශාසනාව පරිදි මධ්‍යම ප්‍රතිපදාවෙන් වැඳුම් පිළිවෙතින් ඒ දිහා බලාගෙන ඉන්නවා කිසියම් වේදනාවක්වත් කිසිවක් ශරීරෙට දැනෙන්නේ නැහැ හුස්ම ගන්නවත් දැනෙන්නේ නැහැ ඒ විදිහට තමයි හුඟක් වෙලා ඉන්නේ ඉතින් ඒක මම කොහොමද තව ඉදිරියට කරගෙන යන්න ඕනේ කියන එකයි මට දැනගන්න ඕනේ. ඒකට අපිට ප්‍රශ්නයක් වශයෙන් අහන්න ඒ සංඥාවල් දැනෙන අවස්ථාවද හුඟක් කෙලෙස් අඩු අවස්ථාවක් නැත්නම් සංඥා නොදැනෙන අවස්ථාවක්. සංඥා නොදැනෙන අවස්ථාව. ඔය ටිකේ ඒ නොදැනෙන අවස්ථාවේ වැඩිවීමක්ද දැන් භාවනාදී පේන තියෙන්නේ අඩුවීමක්ද? අයියා දැනෙන්නේ නැති එක තමයි එන්නෙන් වැඩි වෙන්නේ. නෑ නෑ ඒ දැනෙන්නේ නැති එක හොඳයි. දැනෙන්නේ කොහොඳ නෑ කියලා අපි විනිශ්චය කරන්නේ. දැනෙන්නේ නැති ගතිය වැඩිවීමක ආරෙද තියෙන්නේ. දැනෙන්නේ නැති ගතිය අඩු වෙමින් යන එකද තේරෙන්නේ. දැනෙන්නේ නැති ගතිය වැඩි වෙමින් යන. එච්චර තමයි කරන්න තියෙන්නේ. ඒක දිගටම කරන්න. ඒක වැඩි වෙමින් තියෙනවනේ ඒකට අනුග්‍රහ කරන්න. පැය දෙක තුනක් වුණත් ඉන්න පුළුවන්. ඒ 24 කුත් හමාරක් ඉන්න එතකොට හරියනවා. පැය 24ත් පන්නලා හිටපු දවසේ හරිනවා. පැය දෙක කියන්නේ මොකද? පැය 22ක් අක්ක කරගෙන. පැය දෙකක් තියෙනවා කියලා කෑ ගහන්න දෙයක් නැහැ. පැය 25මත් පුළුවන් 25ම ඉන්න. පැය 24යි දීලා තියෙන්නේ. 25ම ඉන්න. අන්න වැඩි. ඈ? එහෙම. තේරුණා? මාට දැකයි. නෑ ඉන්න පුළුවන් කිසි අපහසුයක් නැති. නැති. හරිනේ දැන් මම පැහැදිලි කරලා දුන්නානේ. සංඥා තියෙන වෙලාවද හොඳ නැති වෙලාවද? ඒකට මෑනියෝ කියන්නේ නැතිලා හොඳයි හරි මාත් එකඟයි. නැතිවීමේ නැතිවීමේ ගතිය වැඩි වෙමින්ද පවතින්නේ අඩු වෙමින්ද පවතින්නේ නැත් වැඩි වෙමින් පවතින්නේ ඒක වැඩි කරන එකයි තියෙන්නේ ඒ තමයි ප්‍රතිපදාව කියන්නේ ඒක තමයි අපි කෙලෙස් අඩු තත්ත්වේ අඳුරලා දුන්නාට පස්සේ ඒක වැඩි කර ගැනීම සඳහා අඩු තත්ත්වේ වැඩි කර ගැනීම සඳහා අපි ප්‍රයත්න කරනවා එතකොට මොකද්ද උතන තියෙන සැකේ මොකද්ද තියෙන්නේ කියන්නේ මොන වගේ එකකින්ද මේ ප්‍රශ්නයක් අහන්න හිත උඩපණින්නේ ඒ ඒ ක්‍රමයටම දිගටම කරගෙන යන්නද කියන එක තමයි. ඒ ක්‍රමයට වැඩිය දැන් වෙලා තියෙන විශ්වාසයෙන් දැන් යන්නේ. දැන් සාකච්ඡා කරන්නේ අපි. සාකච්ඡා කෙරුවකින් අපි තීන්දුව කරගන්නවා සංඥා නැති තත්ත්වෙයි ඇති තත්ත්වෙයි ගත්තාම නැති තත්ත්වෙ කෙලස් අඩුයි. දෙක නැති තත්ත්වෙ වැඩි වීමෙන් තියෙනවා නම් ඒක අපි විශ්වාසයෙන් දැන් යනවා. ඒකට අර සැක නැහැ. අර අනිශ්චිතතාවය නැහැ. බය නැහැ. ඒකයි මේ සාකච්ඡා කිරීමෙන් ලැබෙන ප්‍රතිඵලය. ඒ අවස්ථාවට ඇහෙන්නේ ඔහොම කිව්වට මයික් එක ඒ අවස්ථාවට ඇත්තටම නිවන අවශ්‍ය නැහැ. ඒ தත්ති හොඳයි කියලා හිතෙනවා. ඒ අවස්ථාවට නිවනට වඩා ඒ தත්ති හොඳයි කියලා හිතෙනවා. නිවන කියන්නේ මොකක් කියලා හිතන කතා කරන්නේ. කියන්නේ නිමීම නිමීම තමයි ඒ කියලා මට හිතෙනවා ඒ වෙලාවට. අපිට විරුද්ධ වෙන්නේ නැහැ. උඹට විරුද්ධ වෙන්නේ. ඒ ඒකවත් ඕනේ නෑ. Tamanට තියෙනවනම් කෙලෙස් අඩු වෙන ගතියක්, අඩු වෙන ගතියට ඒකත් ජයසිරි මංගලම් කියලා ඒ පැත්තට සපෝට් එකක් දීගෙන තල්ලුවක් දීගෙන යන එකදී. දැයි වෙන මතු කරන්න ප්‍රශ්න නැතුව වගේ පේන තියෙනවනම් අත උස්සන්න ඒතකොට අපිට පුළුවන් වෙලා පාවිච්චි කරන්න. නැත්නම් අපිට තියෙනවා වැඩිපුර විනාඩි 15ක විතර කාලයක් සක්මන් භාවනාවට එකතු කරන්න. අපි ඒ නිසා පැයකුත් විනාඩි 15කට පස්සේ ඔර්ලෝසු පැයෙන් තුනට අපි නැවත මෙතන රැස් වෙනවා සමු පරියංක භාවනාවට සාමූහික භාවනාවකට මේ මතකිරීම සමග අපේ ප්‍රශ්න විචාරත්වක සතිವಾರේ නිමාව සටහන් වෙනවා සම්බන්ධ වෙච්ච සීල දෙනාටම තෙරුවන් සරණයි